සහතුනේ අද දේශනාව වෙනුවෙන් වැඩම කරන්නට යෙදුනා කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ වැවුඩ දොඩම් තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිකාරී පූජනීය උඩුදුම්බර සෝබිත අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පෙරදරිව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු සාතෝ සාතෝ සාතෝ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 තුන් ලෝකාග්‍රෝ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් පතලා වූ අපරිමිත මහා කරුණාවකින් දේශනා කළ ඒ උතුම් වූ සද්ධර්මය ශ්‍රවණය කරන්න. පින්වත්නි, තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් බික්කු බික්කුණී කියන ඒ සිව්වනත් පිරිස අපේක්ෂා කරන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ ශාන්ත සුඛ ප්‍රණීත ස්වභාවයෙන් දේශනා කළ ඒ උතුම් වූ නිර්වාණයයි. බුදුරජාණන් වහන්සේ නිවන විවරණය කළේ විස්තර කළේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානන්ති කියලා රාග ද්වේෂ මෝහ යලි නූපදීන් වශයෙන් ඡේවීම නැතිවීම නිරෝධයටපත් වීම නිර්වාණයයි කියලා. මේ ලෝභ දේශ මෝහ ඡේවීම තුල තියෙන සැනසෙල්ල තියෙන සුවය මේ පින්වත් පිරිසටම තමන්ගේ ජීවිතය තුලින් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි එදිනෙදා ජීවිතය ගත කරද්දී පින්වත්නි අපේ සිතෙහි ලෝභය වැඩි නම්, ද්වේෂය වැඩි නම්, මුලාව වැඩි නම් ඒ ලෝභ, ද්වේෂ, මෝහ වැඩිවීමත් සමග సంతానගතව පිච්චීම්, දැවීම්, තැවීම්, රත්වීම්, සෝසුසුම් හෙලීම්, පසුතැවිලි වීම මානසික දුම්නස දුකට භාජනය වීම වැඩි. ලෝභය වැඩි කෙනා මේ ලෝකේ සතුටෙන් නොවේ ජීවත් වන්නේ. ද්වේෂය වැඩි කෙනා මේ ලෝකේ සතුටෙන් නොවේ ජීවත් වන්නේ. මෝහය වැඩි අය මේ ලෝකේ සතුටෙන් නොවේ ජීවත් වෙන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ වැඩෙනකොට ඒ ලෝභ, ද්වේෂ, මෝහ සමග දුක කියන එක වැඩෙනවා පින්වත්. ඒක ඔබ අප කවුරුත් පිළිගන්න කාරණයක් බෞද්ධ බෞද්ධ කවුරුත් පිළිගන්න කාරණයක් සිංහල අසිංහල කවුරුත් පිළිගන්න කාරණයක් ලෝභ දේශ මොහ වැඩි වෙනකොට ඒත් එක්ක දුක වැඩිනවායි කියන එක තමන්ගේ ජීවිතයේ පැත්තෙන් තේරුම් ගන්න වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා පින්වත්නි ලෝභ දේශ මොහ වැඩෙනකොට වැඩි වෙනකොට දුක වැඩි වගේම ලෝභ දේශ මොහ අඩු වෙද්දී ඒ ලෝභ දේශ මොහ අඩු කෙනාගේ సంతානය තුළ ඊට සාපේක්ෂව දුක කියන එක අඩුයි. අර ලෝභ දේශ මොහ වැඩි කෙනාට වඩා ලෝභ දේශ මොහ අඩු කෙනාගේ సంతානගතව පිච්චීම්, දැවීම්, තැවීම්, සෝසුසුම් හෙලීම්, පසුතැවිලි වීම, දුකට දුම්නසටපත් වීම අඩුයි පින්වත්නි. එතකොට ලෝභ දේශ මොහ වැඩි අය දුකෙන් ජීවත් වෙනවා. ඊට සාපේක්ෂව ලෝභ දේශ මොහ අඩු අය සතුටෙන් ජීවත් වෙනවා. ඒ අනුව කල්පනා කරලා බලපුවාම යම් సంతානයක ලෝභ දේශ මොහ උපදින්නේ නැත්නම් හටගන්නේ නැත්නම් ඒ ලෝභ දේශ මොහ යලින උපදීන් වශයෙන් දුරු කළ సంతානය තුල තියෙන මිහිර සැනසෙල්ල අපිට හිතා ගන්න පුළුවන්කමක් තියෙනවා. ලෝභය ඇති තැන නෙවෙයි සතුට තියෙන්නේ ලෝභය නැති තැන. ද්වේෂය ඇති තැන නෙවෙයි සතුට තියෙන්නේ ද්වේෂය නැති තැන. මෝහය ඇති තැන නෙවෙයි සතුට තියෙන්නේ මෝහය නැති තැන. ඒ නිසා තථාගතයන් වහන්සේ සරුවචන් වහන්සේ අපිට දේශනා කළේ ලෝභ දේශ මොහ නැති දැන නිවීම නිබ්බාණය නිර්වාණය හැටියට දේශනා කළා. එතකොට පින්වත්නි මේ ලෝභ දේශ මොහ ෂය කරන ප්‍රතිපදාවක් නැති කරන ප්‍රතිපදාවක් අපේ සිත නිවීමට පත් කරගන්න සැනසෙල්ලට පත් කරගන්න ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිර්වාණය සාක්ෂාත් කරගන්න වැඩපිළිවෙලක්. ප්‍රතිපදාවක් මාර්ගයක් සරුවඥන් වහන්සේ වදාළා. මේ මාර්ගය කියන එක සංකතයි. ඒක පටිච්ච සමුප්පන්නයි. සංකත පටිච්ච සමුප්පන්න ප්‍රතිපදාවක් තමයි නිර්වාණය සාක්ෂාත් කරගන්න අපිට උපකාර වෙන ප්‍රතිපදාව. පිනතුනි යම් සිතක් විමුක්තියටපත් වෙන්න නම් මේ ලෝභ දේශ මෝහ වලින් යම් කිසි සිතක් මිදෙන්නට නම් ලෝභ දේශ මෝහ යලි නූපදීන් වශයෙන් යම් సంతානයකින් නිරෝධ වෙන්නට නම් ඒ సంతානය තුල තියෙන්නට ඕනේ හිත තුල තියෙන්නට ඕනේ මේ ලෝකය කෙරෙහි නොඇලීම කියන එක. ලෝකය කෙරෙහි නොඇලීම. ඒ ලෝකය කෙරෙහි නොඇලෙනවාට කියන්නේ විරාගය කියලා. විරාග කියන වචනය එක එක අර්ථයන්හි වැටෙන වචනයක්. ඇතැම් අවස්ථාවන්හි අර්ථකථාචාරින් වහන්සේලා අටුවාචාරින් වහන්සේලා විරාගය කියන එක ඇතැම් සූත්‍ර දේශනාවල අවස්ථානුකූලව අර්ථ විවරණය කරනවා ලෝකෝත්තර මාර්ග ඥානය කියලා. අපි සැකෙමින් හිතාගමු විරාගය කියන්නේ නොවැල්ම. කුමකට නොවැල්මද? මේ සංස්කාර කෙරෙහි ඇත්තා වූ නොයල්ම මේ සංස්කාර කෙරෙහි ඇත්තා වූ නොයල්මට කියන්නේ විරාගය කියලා. එතකොට සංස්කාර කෙරෙහි යම් හිතක් නොයැලෙනවා නම් ඒ නොයැලෙන සිතයි සංස්කාර ධර්මයන්ගෙන් මිදෙන්නේ. විමුක්තියට පත්වන්නේ. සංස්කාර ධර්ම සැපයි සුඛයි ආත්මයි සුබයි ආදී වශයෙන් පිළිගන්නතා මේවා සංස්කාර ධර්ම නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් සුබ වශයෙන් මේ හිත පිළිගන්නතා මේ සංස්කාරයන්ගෙන් සිතට මිදෙන්න විමුක්තියටපත් වෙන්න පුළුවන්කමක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා විමුක්තියට හේතු වෙන්නේ මේ සංස්කාර ධර්මයන්ගෙන් සිත මිදෙන්න හේතු වන්නේ විරාගයයි. එනම් සංස්කාර කෙරෙහි නොයල්ම. සංස්කාර නිත්‍ය වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන්, සුභ වශයෙන් නොගැනීම. සංස්කාරයන්ගෙන් සිත මිදෙන්න උපකාරයක් වෙනවා, හේතුවක් වෙනවා. ඒ විරාගයට ඒ විරාගය කියන එක නිකම්ම උපදින ධර්මයක් නෙවෙයි. දැන් විමුක්තිය කියන්නේ මිදීම. ඒක සිත පිළිබඳ වූවක්. විරාගය කියන්නේ නොයල්ම. ඒ නොයල්ම කියන එකත් ඒ සංස්කාර කෙරෙහි නොයැලීම කියන එකත් සිත පිළිබඳ වූ ධර්මයක්. ඒතර විරාගය නිසා තමයි විමුක්තිය උපදින්නේ. නොයල්ම නිසා තමයි සිත මිදෙන්නේ. සංස්කාර කෙරෙහි ඇලීම තියෙන තාක් සිත සංස්කාර කෙරෙන් මිදෙන්නේ නැහැ. සංස්කාර කෙරෙහි නොයලුන තැනයි ඒ සංස්කාර කෙරෙහි නොයැලෙන සිතයි සංස්කාර පිළිගන්නේ නැතුව සංස්කාරයන්ගෙන් මිදෙන්නේ. පින්වත්නි සිත විසංස්කාර වූ නිර්වාණය අරමුණු කරන්නේ සිත නිර්වාණය පිළිගන්නේ සංස්කාර අතහරින තැනක විතරයි. සංස්කාර කෙරෙහි නොයැලීම වශයෙන් සංස්කාර පිළිගන්නේ නැතිනම් ඒ සංස්කාර නොපිළිගන්න සංස්කාර කෙරෙහි නොයැලෙන සිතයි නිර්වාණය පිළිගන්නේ නිර්වාණයෙහි බැසගන්නේ. එයයි බුදුරජාණන් වහන්සේ ධ්‍යාන නිස්සයාදී සූත්‍ර දේශනාවල වදාළි දේශනා කළේ සිත නිර්වාණය අරමුණු කරන්නේ කොහොමද? සිත නිර්වාණය පිළිඅරගන්නේ කොහොමද? සිත නිවනෙහි බැසගන්නේ කොහොමද? හිත නිවනෙහි ඔසවා තබන්නේ කොහොමද? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණයෙහි සිත දැස ගන්න විදිහ දේශනා කළා වදාළා. ඥාන නිස්සය සූත්‍රය පමණක් නෙවෙයි බොහෝ සූත්‍ර දේශනාවල සරුවඥන් වහන්සේ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් දේශනා කරලා තියෙන ඒක අර්ථ කථාචාරින් වහන්සේලා විවරණ සපයලා තියෙනවා. තවත් ඒ සැඟවුණු පද අර්ථ විස්තර කරමින් සැඟවුණාර්ථ විස්තර කරමින් ලීනාර්ථ ප්‍රකාශ කිරීම වශයෙන් ටීකාවන් ටීකාචාර්යයන් වහන්සේලා මහා ධර්මඥානයකින් හෙබි මහා ව්‍යාකරණ ඥානයන්ගෙන් හෙබි ඒ උත්මයෝ අප වගේ අයගේ සුඛාවබෝධය පිණිස ඒ අර්ථ විවරණය කරලා විස්තර කරලා තියෙනවා. එතකොට අට්ඨකතා, ටීකා, සන්න, ගැටපදාදී ආදීන් බුද්ධ වචනය බුදු පියාණන් වහන්සේගේ දේශනාව අපට තේරුම් ගන්නට පුළුවන් විදිහට විවරණ විස්තර සපයලා ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට පින්වත්නි ඒ විමුක්තියට හේතු වෙන්නේ විරාගය එනම් නොයල්ම. නොයල්ම හේතු කරගෙන තමයි සිත විමුක්තියට මිදීමට නිවනටපත් වෙන්නේ. විරාගය නිකම්ම උපදින ධර්මයක් නොවේ. විරාගය ප්‍රත්‍යෝත්පන්න ධර්මයක්. හේතුප්‍රත්‍යයෙන් සකස් වෙන ධර්මයක්. විරාගය කියන එක හේතුප්‍රත්‍යයෙන් සකස් වෙන හේතුවක් නිසා උපදින ධර්මයක්. එතකොට හේතුවක් නිසා විරාගය උපදිනයි කියන්නේ විරාගයේ සිත නොවැළෙන්න හේතු වන්නේ නිබ්බිදාව. නිබ්බිදාව ඇතිතනයි සිත නොවැළෙන්නේ පින. නිබ්බිදාව කියන්නේ කලකිරීමට. කුමක් ගැන තියෙන කලකිරීමද? සංස්කාර ධර්ම කෙරෙහි තියෙනා වූ කලකිරීම. මේ ජීවිතය ගත කරද්දී බොහෝ දෙනෙක් කලකිරෙනවා. එක එක සිද්ධියම මේ කලකිරෙනවා. එක එක දේවල් කෙරෙහි කලකිරෙනවා. එක එක පුද්ගලයන් කෙරෙහි කලකිරෙනවා. සමහර වෙලාවට ජීවිතය ගැන කලකිරෙනවා. එහෙම කලකිරීමක් නොවේයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ශ්‍රාවකයා කලකිරෙන්නට ඕනේ සංස්කාර කෙරෙහි සංස්කාර ධර්ම කෙරෙහි තමා කලකිරීම කියන එක උපද්දවන්නට ඕනේ. ඒ කල එතන නිබ්බිදාව කියන තැන එතන මේ කලකිරීම කියන තැන අර අපි හිතන විදිහේ පටිඝ සංප්‍රයුක්ත කලකිරීමක් නොවේ. ගැටෙන අරමුණු ප්‍රතික්ෂේප කරන කලකිරීමක් නොවේ. එතන තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකලා ඇති කරගත්ත කලකිරීමක්. මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය මෙයයි කියලා නුවණින් දැකලා ඒ නුවණින් දැකීම හේතු කරගෙනම ඇතිවෙච්ච කලකිරීමක්. ඒ නිසා කලකිරෙන්න ඕන ශ්‍රාවකයෝ පුද්ගලයෝ කෙරෙහි ද්‍රව්‍ය කෙරෙහි සිද්ධි කෙරෙහි නොයි කලකිරෙන්න ඕන පින්වත්නි සංස්කාර ධර්ම කෙරෙහි සංස්කාර ධර්මයේ කියන්නේ ප්‍රත්‍යෝත්පන්න දේවල් කෙරෙහි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් කෙරෙහි ශ්‍රාවකයෝ කලකිරෙන්නට ඕනේ. කොටින්ම කියතොත් නාම රූප ධර්ම කෙරෙහි පංච උපාදානස්කන්ධ ධර්මයේ කෙරෙහි කලකිරීම කියන එක උපද්දව ගන්න ඕනේ. අපි මේ ඇතැම් ද්‍රව්‍ය කෙරෙහි කලකිරුණාම ඇතැම් දේවල් කෙරෙහි කලකිරුණාම ඒ දේවල් ප්‍රතික්ෂේප කරනවා. ඇතැම් පුද්ගලයන් කෙරෙහි කලකිරුණාම මේ පුද්ගලය ප්‍රතික්ෂේප කරනවා. ඇතැම් සිද්ධි කෙරෙහි කලකිරුණාම මේ සිද්ධීන් ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංස්කාර ධර්ම කෙරෙහි කලකිරෙන්නට. සංස්කාර කියපුවා මා මුලින් මතක් කළා වගේ නාම රූප කියපුවාම සියලු සංස්කාර අන්තර්ගතයි. පංචෝපාදානස්කන්ධ ධර්මයේ කියපුවාම සියලු සංස්කාර අන්තර්ගතයි. එතකොට මේ සංස්කාර ධර්ම කෙරෙහි කලකිරෙන්නට ඕනේ. සංස්කාර ධර්ම කෙරෙහි කලකිරුණොත් තමයි සංස්කාර ධර්ම කෙරෙහි නොවැළෙන්නේ. සංස්කාර ධර්ම කෙරෙහි නොවැළෙන සිත තමයි සංස්කාර ධර්ම කෙරෙහි මිදෙන්නේ පින්වත්නි. ඒ පිළිබඳව වූ ලෝභ දේශ මෝහ ආදී ප්‍රහීන භාවයටපත් වෙන්නේ මේ ප්‍රහීන නිරෝධ වෙලා ප්‍රහීන වෙලා යන්නේ. එතකොට දැන් අපි හිතමු ජීවිතය ගැන මිනිස්සු ගොඩක් වෙලාවට කලකිරෙන ජීවිතය ගැන ජීවිතය ගැන කලකිරුණා මිනිසු කරන්නේ ජීවිතය නැති කරගන්න එක. ජීවිතය නැති කරගත්තාට ඇති ඵලය කුමක්ද? ජීවිතය නැති කරගත්තාට ඵලයක් නැහැ. ඵල රහිතයි. ජීවිතය නැති කර ගැනීමෙන් දුකෙන් මිදීමක් නැත. දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. නමුත් ජීවිතය ගැන කලකිරුණ කෙනා හිතන්නේ මේ ජීවිතේ නැති වුනහම සැපයක් කියලා. ඒක නට මතක් වෙන්නේ නැහැ. නැවත උපදිනවනේ. නැවත මරණින් මතු උපදිනවා. ඉපදුනාට පස්සේ ආපහු මේ වගේ දුකක් විඳින්නට වෙනවා කියන්නේ. එනිසා ජීවිතය නැති කරගෙන යම්කිසි කෙනෙක් දුක නැති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කළ නොහැක්කක්, කළ නොහැකි දෙයක් හැටියට අපි කල්පනා කරන්නට ඕනේ, සලකන්නට ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කලකිරිය යුත්තේම සංස්කාර ධර්ම කෙරෙහි සංස්කාර ධර්ම කෙරෙහි කලකිරෙන්නට ඕනේ වෙන වෙන දේවල් කෙරෙහි නොයී පින්නවා එතකොට මේ පින්නතුන්න පැහැදිලි සිත ආශ්‍රව ධර්මයන්ගෙන් මිදෙන්නේ විමුක්තියටපත් වෙන්නේ විරාගයේ ඇති තැන විරාගය කියන්නේ නොවැල්ම නොවැල්ම ඇති තැන සිත මිදෙනවා විමුක්තියටපත් වෙනවා විරාගය උපදින්නේ නොවැල්ම උපදින්නේ කලකිරීම ඇති තැන. ඒ කලකිරීමට කියන්නේ නිබ්බිදාවේ කියලා. අපි එදිනදා ජීවිතය ගත කරද්දීත් අපි කවුරුත් දන්න කාරණාවක් යම් කිසි දෙයකට කලකිරුණොත් යම් කිසි දෙයක් ගැන අපි කලකිරුණොත් ඒ ගැන නොයලිනවයි කියන එක. එතන ඇත්ත වශයෙන්ම මේ දිනදා ජීවිතේ නම් බොහෝ දෙනෙක් කලකිරෙනවයි කියලා කරන්නේ ගැටීම. එතන පටිඝය කියන එක තියෙන ආරම්මන ප්‍රතික්ෂේප කිරීම වශයෙන් උපදින්නා වූ සියුම් මනෝභාවයක්. පටිඝය කියන්නේ දේශය කියන්නේ එකී දේශය තියෙනවා. එහෙත් සාමාන්‍ය දුරට අපිට යම් ධර්ම විනිශ්චයක් ඇති කරගන්න පුළුවන්. යම් තැනක අපි කලකිරුණොත් අපේ හිත එතන සිත ඇලෙන්නේ නැහැ. නැවත නැවත එතන ලගින්නේ නැහැ, රැඳෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන එතන නොයැලෙන තත්ත්වයටපත් වෙනවා. හැබැයි එතන ගැටීම කියන එක තියෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළ කලකිරීම, ඒ නිබ්බිදාව කියන එක උපදින්නේ හේතුවක් නිසා. ඒකත් හේතුවක් නිසා තමයි උපදින්නේ. හේතු නැතුව අදිච්ච සමුප්පන්නව උපදින කාරණාවක් නෙවෙයි. නිබ්බිදාවට හේතු වෙන්නේ සර්වජන් වහන්සේ අපේ බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළා. නිබ්බිදාවට හේතු වන්නේ පින්නතුනේ යථා භූත ඥාන දර්ශනය. යථා භූත ඥාන දර්ශනය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීම. ඇත්ත ඇති සැටියෙන් දැකීමට කියනවා යථා භූත ඥාන දර්ශනය කියලා. එතකොට කුමක්ද ඇත්ත ඇති හැටියෙන් දකිනවයි කියන්නේ? අපි කවුරුත් අහලා තියෙනවා විදර්ශනා භාවනා කියලා. විදර්ශනා භාවනාවෙන් කරන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීම. කුමක ඇත්තද? ඒ සංස්කාරයන්ගේ ඇත්ත. නාම රූප ධර්මයන්ගේ ඇත්ත, පංචෝපාදානස්කන්ධ ධර්මයේහි ඇත්ත දැකීම තමයි විදර්ශනා කරනවායි කියලා අපි කරන්නේ. ඒ නාම රූප ධර්මවල තියෙන පෞද්ගලික ලක්ෂණ, පොදු ලක්ෂණ මේවා නුවණින් මානසිකාර කොට ඒවයේ තියෙන සත්‍ය ස්වභාවය, භූත ස්වභාවය තේරුම් ගන්න එක තමයි කරන්නේ. ඒ පංචෝපාදානස්කන්ධ ධර්මය පංච උපාදානස්කන්ධ ධර්මයක් හැටියට නාම රූප ධර්ම නාම රූප ධර්ම හැටියට ඒ වගේ ස්වභාවයන් ඒ වගේ ලක්ෂණ මේ ඔක්කොම නුවණින් හොඳට තේරුම් අරගන්නවා නුවණින් හොඳට වටහා ගන්නවා ඒ නුවණින් හොඳට වටහා ගන්නකොට ඒ පිළිබඳව උපදින නුවණට අපි කියන යථා භූත ඥාන දර්ශනය කියලා. ඇත්ත ඇති හැටියෙන් දකින්නා වූ ඥානය. ඒ සංස්කාර ධර්මවල තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය, අසුභ ස්වභාවය හොඳට නුවණසට වැටහෙද්දී හොඳට නුවණට තේරෙද්දී ඒ සංස්කාර පිළිබඳව කලකිරෙන්න ගන්නවා සිත. ඒ සංස්කාර ධර්ම කෙරෙහි නිබ්බිදාවටපත් වෙනවා කියනවා. ඒ නිබ්බිදාවටපත් වෙන්නේ කලකිරීමටපත් වෙන්නේ අර විදිහේ යථාභූත ඥාන දර්ශනයක් තිබුණොත් ඒ කියන්නේ සංස්කාර ධර්ම පිළිබඳව ඇත්ත ඇති හැටියෙන් තේරුම් අරගත්තොත් දැකගත්තොත් එනිසා අපි කවුරුත් උත්සාහවත් වෙන්නට ඕන උත්සුක වෙන්නට ඕනේ එදිනදා ජීවිතය ගත කරද්දී යම් පමණකින් හරි විදර්ශනා භාවනාව පුරුදු කරගන්න. විදර්ශනා භාවනාවක් පුරුදු කරනවයි කියලා කරන්නන් වාලේ ඔහි කලාට අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. හොඳ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඇතිව ඉස්සෙල්ලා හොඳට බහුශ්‍රත භාවය ඇති කරගෙන විදර්ශනා කරනවා කියන්නේ මොකන්ද විදර්ශනා භාවනාව කියන්නේ මොකක්ද කියලා මේවා පිළිබඳව තතු හොඳට තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ කටයුත්ත කරන්නට ඕනේ. ඒ නිසා අපි එදිනදා ජීවිතය ගත කරද්දී පංච පාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව නාම රූප ධර්ම පිළිබඳව හොඳ බහුස්ෘත භාවයක් ඇති කරගෙන මේ ආයතන ධාතු පිළිබඳව හොඳ බහුස්ෘත භාවයක් ඇති කරගෙන ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවිතය දකින්න උත්සාහ කරන්න ඕනේ. සූත්‍රාන්ත ක්‍රමයට හරි අභිධර්ම ක්‍රමයට හරි කෙසේ හෝ ඒ විදර්ශනාව කියන එක අපි පුහුණු කරන්න ඕන විදර්ශනාවමයි අපිට මේ සංස්කාර ධර්ම කෙරෙහි කලකිරෙන්න හේතු වෙන්නේ. සංස්කාර ධර්ම කෙරෙහි කලකිරෙන්න උපකාර වෙන්නේ විදර්ශනාව. ඒ නිසා විදර්ශනා භාවනාව අපි එදිනදා ජීවිතය ගත කරද්දී අපට පුහුණු කරගන්නට ඕනේ. එකකට සතිපට්ඨාන භාවනාව පිළිබඳව හොඳ බහුශ්‍රත භාවයක් ඇති කරගෙන ඒ සතිපට්ඨාන භාවනාවේ තියෙන ඉරියාපද පබ්බ, සම්පජඤ්ඤ පබ්බ මේව හොඳින් තේරුම් අරගෙන බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට මේ ලබාගත් ජීවිතය තුළ අපි යම්කිසි වෙනසක් අපේ ජීවිතේ පැහැදිලි වෙනසක් ඇති කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ ධර්මානුකූල වෙනසක් ඇති කරගන්න. මේක තමයි සැබෑම වෙනස කියන්නේ. ධර්මානුකූල වූ වෙනසට, ධර්මයට අනුගත වූ වෙනසට තමයි කියන්නේ සැබෑම වෙනසක් කියලා. ඒ විදිහේ සැබෑම වෙනසක් ඇති කරගන්න මේ ධර්මයේ පිළිබඳව බහුශ්‍රත භාවය ඇති කරගෙන හොඳට විදර්ශනා භාවනාව ජීවිතේ පුහුණු කරන්න ඕනේ. පුරුදු කරන්න ඕන පින්වත්නි. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ යථාභූත ඥාන දර්ශනය කියන එක විදර්ශනා ඥාන උපදවා ගන්න නිකම්ම බෑ. ඒක ඉබේ අදිච්ච සමුප්පන්නව සිදුවෙන සිද්ධියක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ වදාළ දේශනා කළා මේ යථාභූත ඥාන දර්ශනය උපදින්නේ හේතුවක් නිසා හේතුවක් නොනිසා නොවේ. කුමක්ද හේතුව? යථාභූත ඥාන දර්ශනය උපකාර වෙන්නේ චිත්ත සමාධිය. චිත්ත ඒකාග්‍රතාවය. චිත්ත ඒකාග්‍රතාවය නිසා යථාභූත ඥාන දර්ශනය උපදී. කියන්නේ අපිට මේ සංස්කාර ධර්ම වල තියෙන ඒ පෞද්ගල පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ නැත්නම් පොදු ලක්ෂණ මේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය, අසුභ ස්වභාවය, අසාර ස්වභාවය හොඳට තේරුම් අරගන්න තියෙන්න ඕන හොඳ චිත්ත ඒකාග්‍රතාවය. තියුණු හිතක් තියෙන්න ඕන. තියුණු මෘදු මොලොක් හිතක් තියෙන්න ඕන. ඒ තියුණු මෘදු මොලොක් හිතට තමයි වැටහෙන්නේ, තේරෙන්නේ මේ සංස්කාර ධර්ම වල තියෙන සත්‍ය ස්වභාවය. හිත ලීනත්වයට ගිහිල්ලා නැත්නම් හිත උද්දච්චයට නෑ. හිත මලානික වෙලා නම් හිත උද්දච්චයට ගිහිල්ලා නම් ඒ ලීනත්වයට ගිය හිත නැත්නම් මන්දෝත්සාහි භාවයට ගිය සිත හැකිලුණු සිත නිදිමත පැත්තට බර වුණ සිත ඇත්ත දකින්න අපොහසත් වෙනවා. උද්දච්චයට ගිය සිත නොසන්සුන් භාවයට ගිය සිත ඇත්ත දකින්න අපොහසත් සිතක් වෙනවා. ඒතොර ලීනත්වයෙන් මිදිලා උද්දච්චයෙන් මිදිලා මනාව චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා නම් හොඳ සමාහිත බවක් තියෙනවා නම් හිතේ ඒ සමාහිත සිතකින් තමයි මේ ඇත්ත තේරුම් අරගන්න ඇත්ත දකින්න ඇත්ත වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපි හිතමු යම් සිද්ධියක් අරගෙන මේ දිනදා ජීවිතය ගත කරද්දී අපි විදර්ශනා භාවනාවම පමණක් නෙවෙයි අපිට පොතක් හරියට කියව ගන්න, බණ ටිකක් හරියට අහන්න, අපිට තියෙන අපිට පුළුවන් හිත හැකිලුණ වෙලාවට හිත උද්දච්චයට ගිය වෙලාවට හිත නොසන්සුන් නම් හිත සැඟවිලා නම් හිත නිදිමතට බර නම් අපිට පොතක් කියව ගන්න බෑ. බණ ටිකක් අහන්න බෑ. යම් කාරණා කාරණා වටහා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා එදිනදා ජීවිතය ගත කරද්දී අපිට යම් යම් කාරණාවන් තේරුම් අරගන්න හරියට වටහා ගන්න හොඳ දැමුණු හිතක්, සංසුන් හිතක් තියෙන්න ඕනේ. නොසන්සුන් වුණ හිතක් තියෙන කෙනාට එදිනදා ජීවිතේවත්, ඒ කියන්නේ ලෞකික ජීවිතේවත් පින්වත්නි හරියට නිවැරදිව ගත කරගන්න පුළුවන්කමක් නැහැ. වැඩ රාශියක් අපහු මේ අතපසු කරගන්න කෙනෙක් බවට පත් වෙන දැන් කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට ඊටාම වටින දෙයක් තමයි සමාධිය කියන එක, චිත්ත ඒකාග්‍රතාවය කියන එක. කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනාට වැඩ ගොඩක් කරන කෙනෙකුට ඒ වැඩ ටික පිළිවෙලකට වැඩ අතපසු කරගන්නේ නැතුව කරන්න උපකාර වෙනවා චිත්ත සමාධි චිත්ත ඒකාග්‍රතාවය. නැත්තම් වැඩ ගොඩක් අමතක වෙනවා. අතපසු වෙනවා. කල යුතු වෙලාවේ කරන්න මතක නැති වෙනවා. ඒ නිසා අපිට මේ චිත්ත ඒකාග්‍රතාවය කියන එක හරිම වටින කාරණාවක් වෙනවා. ඒ නිසා එදිනදා ජීවිතේ ගත කරද්දී හිත හැකිලෙන්න නොදී හිත උද්දච්චයට යන්න නොදී හොඳ මෘදු මොලොක් හිතක් බවට අපේ හිතපත් කරගන්න ඕන ඒ කරන කාර්යය පිළිබඳව පූර්ණ ඒකාග්‍රතාවයක් ඇතුව පූර්ණ අවධානයක් යොමු කරගෙන කරන්න පොහසතුන් බවට පත් වෙන්නට ඕනේ. එනිසා යථා භූත ඥාන දර්ශනයේ හේතු වෙන්නේ උපකාර වෙන්නේ පින්වත්නි චිත්ත ඒකාග්‍රතාව ඒක සමාධිය කියලා. බුදුරජාණන් වහන්සේම වදාළනේ සමාහිත සිත් ඇති භික්ෂුව ඇත්ත ඇති හැටියෙන් දකිනවායි කියලා සමාහිත සිත් ඇති භික්ෂුව ඇත්ත ඇති හැටියෙන් දකිනවායි කියුවා. එතකොට සමාහිතෝ සමාහිත වුණ සිත් ඇති භික්ෂුව විතරක් නෙමෙයි බික්කු බික්කුණී පාසක උපාසිකා කියන සිවණක් පිරිසම සමාහිත සිතින් යුක්ත නම් ඔවුන්ට පුළුවන් ඇත්ත ඇති හැටියෙන් දකින්න මේ සංස්කාර ධර්ම පිළිබඳව සංස්කාර ධර්මයන්ගේ ඇත්ත මේ විදිහටම තේරුම් අරගන්න වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට පින්වත්නි මේ සමාධියට ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයට උපකාර වෙන්නේ සැපය. සිතෙහි සිත දුකට දුම්නසටපත් වෙලා නම් සිත අසහනයට අතෘප්තියටපත් වෙලා නම් සිත දැවීම්, තැවීම්, පිච්චීම් වලින් යුක්ත නම් එකී සිතක් කියන්නේ සුවපත් නොවුණු සිතක් සමාහිත භාවයටපත් වෙන්නේ සුවපත් භාවයටපත් වන සිතක් තමයි සමාහිත භාවයටපත් වෙන්න පින්නා. සුවපත් භාවයටපත් වන සිතක් තමයි සමාධිමත් වෙන්නේ. ඒකාග්‍රතාවයකින් යුක්ත සිතක් බවටපත් වෙන්නේ. ඒ නිසා තේරුම් ගන්නට ඕනේ වටහා ගන්නට ඕන කාරණාව තමයි ඒ සමාධියට උපකාර වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයට උපකාර වෙන්නේ සැපය කියන එක. සුඛය නැත්තම් සොම්නස් වේදනාව. සොම්නස කියන්නේ ප්‍රීතිය නෙවෙයි. සොම්නස කියන්නේ මානසික වේදනාවට, සුඛ වේදනාවට. ඒ සුඛ වේදනාවට කියන සොම්නස් වේදනාව කියලා. වේදනාවේ ස්වභාවයනේ අපි දන්නවා සොම් වේදනාව කියන්නේ ආරම්මන රස විඳීම් වශයෙන් උපදින්නා වූ චෛතසික ධර්මය. ඉෂ්ඨාරම්මන රස භුක්ති විඳීම් වශයෙන් සැපේද අනිෂ්ඨාරම්මන රස විඳීම් වශයෙන් දුක් වේදනාවද උපේක්ෂාරම්මන වේදනාව විඳීම් වශයෙන් උපේක්ඛාවද කියන මේ වේදනාවන් ඒ ඒ සිත්වල සුදුසු පරිදි සංප්‍රයුක්ත වෙනවා සංප්‍රයෝග වෙනවා පින්වත්නි. එතකොට ඒ ඒ සැපය කියන එක සුඛය කියන එක සොම්නස කියන එක තමයි අපිට උපකාර වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවය. අපේ හිත සමාහිත භාවයටපත් වෙන්න සංසුන් සිතක් බවටපත් වෙන්න. සැපේට ඒ මානසික සොම්නසන මොකද හේතු වෙන්නේ? දොම්නසෙන් මිදිලා සොම්නසෙන් යුක්ත වෙන්නට නම් මානසික සොම්නසට උපකාර වන්නේ කුමක්ද? සර්වඥන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ වදාලා දේශනා කළා ඒ සොම්නසට මානසික සැපයට උපකාර වන්නේ පස්සද්ධියයි. පස්සද්ධිය කියන්නේ චිත්ත චෛතසික ධර්මයන්ගේ සංසිඳිච්ච ස්වභාවයට. සංසිඳීමට තියෙන දාහ ගති, දරත ගති, තැවිලි ගති නැති ස්වභාවය. හරියට සීතල ග්‍රීෂ්ම කාලයක සීතල වතුරකට බැස්සා වගේ මේ චිත්ත චෛතසික ධර්මවල සංසිඳිච්ච ස්වභාවය. ඒ සංසිඳීම සැනසෙල්ලටපත් වෙන ස්වභාවය තමයි උපකාර වෙන්නේ මානසික සැපයට මානසික සොම්නසට පෙන්වන්නේ. අපිට චිත්ත චෛතසික ධර්මයන්ගේ සංසිඳීම වඩාත්ම ප්‍රකට වෙන අවස්ථාවන් තමයි මහා සෑය මළුවට යන වෙලාවේ, කුඩ මළුවට යන වෙලාවේ, දලදා මාලිගාවට යන වෙලාව, හවස බෝධි පූජාවක් කරන වෙලාව, බොහොම කාර්යබහුල ජීවිතයක නිෂ්කලංක වෙලාවක් ලැබුණු අවස්ථාව මේ අවස්ථාවන් වල අපිට දැනෙනම මේ චිත්ත චෛතසික ධර්මවල සංසිඳීම. ඒ සංසිඳීමත් එක තමයි මිනිස්සු දීර්ඝ හුස්ම ගන්නේ. ඒ තියෙන චිත්ත චෛතසික ධර්මයන්ගේ සංසිඳීමත් එක්ක මේ රූපකයත් මේ රූපකයත් සංසිඳෙන්න ගන්නවා. ඒත් එක මිනිස්සු දිග හුස්ම ගන්නවා. පුදුම සැනසෙල්ලක්, පුදුම පහසුවක්, කියලා මිනිස්සු දිග හුස්ම ගන්නවා. ඒ අර පස්සද්ධිය චිත්තචෛතසික ධර්මයන්ගේ සංසිඳීම ඒ සංසිඳීම තමයි අත්දකින දිග හුස්ම ගැනීම පිට කිරීම වශයෙන් තියෙනවා. මේ පිනතුන් මේ වගේ අත්දැකීම් ජීවිතේ ඕන තරම් තියනවා වෙන්නත් පුළුවන්. එතකොට මේ පස්සද්ධිය චිත්තචෛතසික ධර්මයන්ගේ සංසිඳීම උපකාර වෙනවා සැපයට, සොම්නසට. හිතක් සංසිඳෙන්නේ පස්සද්ධියටපත් වෙන්නේ කොහොමද හේතු කරගෙනද? ප්‍රීතිය හේතු කරගෙන. ප්‍රීතිය කියන්නේ සංප්‍රයුක්ත ධර්මයන් පිම්බවීම වශයෙන්, ඒ කියන්නේ සංප්‍රයුක්ත ධර්මයන් පිනවීම වශයෙන් උපදින්නා වූ චෛතසික ධර්ම. ඒ නිසා ටීකාචාර්යන් වහන්සේලා ටීකාවන්හි අර්ථ දැක්වා ප්‍රීතිය පිනේ තීති පීති කියලා. පිනවන්නේ පීති නම් කියලා. පිනවන්නේ පීති නම්. කොහොමද පිනවන්නේ? Taman එක්ක එකට යෙදিলা ඉන්න, එකට වාසය කරන ඒ ප්‍රීතියත් එක්ක සම්ප්‍රයුක්ත වෙලා ඉන්න අන්‍ය චිත්තචෛතසික ධර්ම. ඒ චිත්තචෛතසික ධර්ම පිනවීම වශයෙන් ප්‍රීතිය උපදිනවා. ඒ යම් හිතක ප්‍රීතිය බලවත් නම් පිනවීම බලවත් නම් කුසල පාක්ෂිකව ආන් ඒක හේතු වෙනවා කුසල පාක්ෂික හිතෙහි පිනවීම සිතෙහි පිනා යෑම අධික ප්‍රමුදිත බව හේතු වෙනවා පින්වත්නි පස්සද්ධියට. චිත්තචෛතසික ධර්ම සංසිඳෙන්න ඒක හේතුවක් වෙනවා. එතකොට අපි කියන මේ උඩ පනින කෑ ගහන නටන ප්‍රීතිය නෙවෙයි. මේක කුසල නිස්සිත ප්‍රීතියක් පින්වත්නි. කුසල පාක්ෂික සංසිඳුන සැනසිලිදායක ප්‍රීතියක් ඒක මේ දෝරේ ගලා යන උල්පතකින් නැగి නැగి යන වතුර පාරක් වගේ අර තථාගතයන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍ර ආදීෙහි වදාලා වගේ ඒ වගේ ප්‍රීතියක්. ඒක ඇහෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, ඒ පංචකාම ගුණ මේ පසිඳුරන්ගෙන් අනුභව කරලා ඇති කරගන්න ප්‍රීතියක් නෙවෙයි. මේ කුසල නිස්සිත වූ ප්‍රීතිය. කුසල නිස්සිත වූ ප්‍රීතිය. කුසලයේ හේතු කරගෙන ඇතිවෙනා වූ ප්‍රීතිය පින්නවා. ඒත් එක තමා මේ හිතක් පස්සද්ධියට සමාහිත භාවයට පත් වෙන්නේ. ප්‍රීතියට කුමක්ද කාරණාව? බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රමෝදය කිය. ප්‍රමෝදය කියන්නේ පින්වත්නි තරුණ ප්‍රීතිය. හිතෙහි මූලික වශයෙන් ඇතිවෙනා වූ ප්‍රමුදිත භාවයට පිනවීමට කියන ප්‍රමෝදය කියලා. ප්‍රමෝදය කියන්නේ. ප්‍රමෝදය කියන්නේ තරුණ ප්‍රීතිය කියන නමක්. ඇත්තට මේ තරුණ ප්‍රීතිය හේතු කරගෙන තමයි උපදින්නේ වැඩිච්ච ප්‍රීතිය නම් චිත්තචෛතසික ධර්ම පිනවීම වශයෙන් පිනායම් වශයෙන් උපදින බලවත් වූ ප්‍රීතිය. ඒක තමයි පස්වන ප්‍රීතිය ආදි වශයෙන් ධර්මයේහි විස්තර විවරණ සපයලා තියෙන්නේ. එතකොට උපකාරයි මේ ප්‍රමෝදය ප්‍රීතියට. ප්‍රමෝදයට කුමක්ද හේතු වෙන්නේ? ප්‍රමෝදයට පින්වත්නි හේතු වෙන්නේ පසුතැවිල්ලක් නොමැතිකම. තමන්ගේ ජීවිතය ගැන තමන්ට පසුතැවිල්ලක් නැත්තම් තමන්ගේ ජීවිතය ගැන පසුතැවිල්ලක් නොමැතිකම හේතු කරගෙන උපදිනා ප්‍රමෝදය. දොර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පසුතැවිල්ලක් නොමැති ජීවිතයක් ගත කරන කෙනාට ලැබෙන ලොකුම ලාභය තමයි ප්‍රමෝදය. ප්‍රමුදිතව ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රමුදිතව ජීවත් වෙන්න පුළුවන්. උදේ පිපුණු මලක් වගේ ජීවත් වෙන්න පුළුවන්. බොහොම සැනසෙල්ලෙන් ජීවත් වෙන්න පුළුවන්. කාටද පසුතැවිල්ලක් නොමැති කෙනාට. තමන්ගේ අතුලාන්තයේ තමන්ට චෝදනා කරන්නේ නැත්නම් තමන් චෝදනා රහිත කෙනෙක් නම් තමන්ගේ අතුලාන්තයේ ඒක නා ප්‍රමුදිතව ජීවත් වෙන කෙනෙක්. පින්වත්නි ලෝකයක් එකතු වෙලා හොඳ කියද්දී ලෝකයක් එකතු වෙලා හොඳ කියද්දී තමන්ගේ අතුලාන්තයේ තමන්ට චෝදනා කරනවා නම් ඔහුට ජීවිතේ සතුටින් ජීවත් වෙන්න බෑ. හැබැයි ලෝකයක් එකතු වෙලා චෝදනා කරද්දී තමන්ගේ අතුලාන්තයේ තමන්ට ප්‍රශංසා කරනවා නම් මේ ලෝකයා කරන චෝදනාව බොරුවක් මොවුන් මේ මුලාවක පිහිටලා කරන අභූත වූ චෝදනාවක් මේක. එනිසා මේක යථාර්ථය නෙවෙයි කියලා තමන්ගේ අතුලාන්තය තමන ප්‍රශංසා කරනවා. ඔබ ධර්ම කවුරු කොහොම කීවත් තමන් ධර්ම විනයානුගත ජීවිතයක් ගත කළායි කියලා ඒක අතිශයින්ම වටින ප්‍රබල කාරණාවක්. ලෝකයා කරන චෝදනාවට නිරේගාමි වෙන්නේ නේ. මේ අතුලාන්තය තමන්ගේ අතුලාන්තය කරන චෝදනාවට පුළුවන් තමන්ව නිරේගාමි කරවන්න. ඒක අතිශය භයානකයි. මරණාසන්න මොහොතේ ලෝකයක් එකතු වෙලා හොඳ කියද්දී තමන්ගේ අතුලාන්තය තමන්ට චෝදනා කළොත් දුස්සීල දුස්සීල පුද්ගලයෙක් අලජ්ජී පුද්ගලයෙක් කියලා නිරේගාමි වෙනවා. හැබැයි මරණාසන්න මොහොතේ ලෝකයක් එකතු වෙලා ඇඟිල්ල දික් කරලා චෝදනා කරනවා. වරදින් චෝදනා කරනවා. එසේ චෝදනා කරද්දී ඒ චෝදනාවන් බාරගන්නේ නැතුව අතුලාන්තය ප්‍රතික්ෂේප කරනවා නම් මේ කවුරු මොන චෝදනාව කළත් මම පිරිසිදුයි කියලා මගේ ආධ්‍යාත්මය පිරිසිදුයි කියලා ඒ කෙනා නිරේගාමි වෙන්නේ නැහැ. ලෝකයක් චෝදනා කළාට ඔහු සුගතිගාමි වෙනවා. අන්න ඒ වගේ කාරණාවක් තියෙන. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගන්නට ඕන දෙයක් තමයි වටහා ගන්නට ඕන දෙයක් තමයි මේ අවිප්පටිසාරය කියන එක පසුතැවිල්ලක් නොමැතිකම පසුතැවිල්ලක් නැති ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් ඒක අතිශයින්ම වටින කාරණාවක්. පසුතැවිල්ලක් නොමැති ජීවිතයක් ගත කරන්න පුළුවන් කාටද? භාග්‍යතුන් වහන්සේ වදාලා සීලවන්තයාට සීලවන්තනං ගුණවන්තනං ඒ සීලවන්ත ගුණවන්ත උත්තමයන්ට ඒ උතුමන්ට පසුතැවිල්ලක් නැහැ තමන්ගේ ජීවිතය පිළිබඳව. ඒ නිසා පින්වත්නි අපි අපේ ජීවිතය සීලවන්ත කරගන්න ඕන. අපි අපේ ජීවිතය ගුණවන්ත කරගන්න ඕන. සීලවන්ත කරගන්නේ ගුණවන්ත කරගන්නේ ලෞකික ජීවිතය සැපවත් කරගන්න වගේම සාංශාරික ජීවිතය සැපවත් කරගන්න වගේම උත්තම වූ නිර්වාණ අවබෝධය පිණිස උතුම් වූ නිවන් සුව පිණිස තමයි අපි සීලවන්ත වෙන්නේ. සීලය කියන්නේ මහා පිනක්. මහා පිනක්. අපි කවුරුත් දන්නවානේ හැම පිනක්ම කුසලයක් කියලා. අපි කරන හැම පිනක්ම කුසලයක් පින්නක් නේ. ඒක අපි හොඳට තේරුම් අරගන්නට ඕනේ. අපි කරන හැම පිනක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පිනක් කිව්වොත් ඒක යම් කිසි මට්ටමකින් දෝෂයක් වෙන්න පුළුවන් හේතුව ලෝකෝත්තර කුසල් සිත් පුණ්‍ය සංඛ්‍යාවෙහි නොසලකන නිසා ලෝකෝත්තර කුසල් සිත් පින් සංඛ්‍යාවෙහි නොසලකන නිසා හැම කුසලයක්ම පිනෙයි කිව්වොත් එතන යම් දෝෂයක් තියෙන්න පුළුවන්. ඒ නිසා හැම පිනක්ම කුසලයක්. හැම පිනක්ම කුසලයක් ඒක අවිවාදයක් නැතුව අපි ධර්ම විනය අනුකූලව පිළිගන්නට ඕනේ. හැබැයි ලෝකෝත්තර කුසල් හැර ඉතිරි හැම කුසලයක්ම පිනක් පිනනවා. හැම කුසලයක්මත් පිනක් ලෝකෝත්තර කුසල් හැරුණකොට. හැම පිනක්මත් කුසල සංඛ්‍යාවට යනවා පින්නවා. හැබැයි හැම පවක්ම අකුසලයක් හැම අකුසලයක්ම පාපයක්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. හැම පාපයක්ම අකුසල ධර්මයක්. හැම අකුසල ධර්මයක්ම පාපයක්. පාපයක් නොවන අකුසලයක්වත් අකුසලයක් නොවන පාපයක්වත් නැහැ පින්වත්. හැබැයි හැම පිනක්ම කුසලයක් ලෝකෝත්තර කුසල් හැර ඉතිරි කුසල් ඔක්කොම පිනක්. අන්න ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා දෝ සර්වඥන් වහන්සේ තථාගතයන් වහන්සේ වදාළෙම සබ්බ පාපස්සා කරන සියලු පාප ධර්මයන්ගෙන් වෙන් වෙන්න සියලුම පින් කරන්ද නෙවෙයි සියලු කුසල් කරන්ද සියලුම කුසල් කරන්න කියපම ලෞකික ලෝකෝත්තර හැම කුසලයක්ම අන්තර්ගතයි. එතකොට හැම පිනක්මත් ඒකට අන්තර්ගතයි. හැම පිනක්මත් ඒකට අන්තර්ගතයි. හැබැයි හැම පිනක්ම හැම හැම පාපයක්ම කරන්න එපා. හැම පිනක්ම කරන්නයි කිව්වනම් එතකොට මොකද වෙන්නේ? හැම පිනක් මේ කියපුවාම ලෝකෝත්තර කුසල් වලට මොකද වෙන්නේ? මේ ලෝකෝත්තර කුසල් පින් සංඛ්‍යාවෙ හිලා සලකන්නේ නේ. හැබැයි හැම කුසලයක්ම කරන්නයි කියපුවාම ලෞකික ලෝකෝත්තර සියලුම කුසල්. දැන් ලෞකික ලෝකෝත්තර සියලුම කුසල් කියපම මෙතන අදාළ නොවන පිනක් නැහැ. හැම පිනක් මෙතන අන්තර්ගතයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ සම්බ පාපස්සා කරන සියලු පාපයන් කරන්න එපා. සියලුම කුසල් කරන්න. ඒතොර ලෞකික ලෝකෝත්තර සියලු කුසල්. එතන හැම පිනක්ම තියෙනවා. ඒ නිසා අපි සීලය කියන්නේ මහා පිනක්. සීලය කියන්නේ මහා පිනක්, මහා කුසලයක් පින්වත්නි. ඒ නිසා අපි අපිට තම තමන්ට අදාළේ සීල, තම තමන්ට අදාළේ සීල හොඳට ආරක්ෂා කරගන්නට ඕනේ. සීල විසුද්ධියෙන් යුක්ත පිරිසක් බවට අපි පත් වෙන්න ඕනේ. සීල විසුද්ධියෙන් යුක්ත පිරිසක්. විසුද්ධ වූ සීලයෙන් යුක්ත, සුද්ධ සීලයෙන් යුක්ත පිරිසක් වෙන්නට ඕන පින්නන්නේ. අපිරිසිදු අසුද්ධ සීලයෙන් යුක්ත පිරිසක් වෙන්නේ නැතුව පිරිසිදු වූ සුද්ධ වූ සීලයෙන් යුක්ත පිරිසක් වෙන්නට ඕනේ. පාසක පාසිකාවන්ද, භික්ෂු භික්ෂුණීන්ද හැම කෙනෙක්ම පින්නන්නේ. අපි මේක මා මුලින් මතක් කළා ලෞකික ලෝකෝත්තර ජීවිතයේ විතරක් නෙවෙයි ලෞකික ජීවිතයට අතිශයින්ම වටින කාරණයක් කියලා දැන් බුදුරජාණන් වහන්සේ පින්වත්නි සීලානිසංස දේශනා කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීලානිසංස සූත්‍ර මේ සීලානිසංස වල එකී සූත්‍ර දේශනාවල මුලින්ම වදාළේ කුමක්ද මහන්තම් භෝගස්කන්ධං අධිගච්ඡති සීලවන්තයාට ලැබෙන පළවෙනි ආනිසංසය මහත් වූ භෝගස්කන්ධයකට මහත් වූ ධනයකට හිමිකම් කියන්නෙක් වෙනවා කිව්වා. මහා ධනයකට හිමිකාරයෙක් වෙනවා කවුද? සීලවන්තයා. නොනැසුණු නැසුනේ නැති ධන ඇත්තෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔහුගේ භෝග විනාශ මුක ඇහිරිලා යනවා. නැති වෙලා යනවා. අනා ඔහු සීලවන්ත නම් අනාගතෙත් ඔහුට පේන්නේ නැහැ භෝග විනාශ මුඛයක්. ඒ නිසා සීලය කියන එක එදිනදා ලෞකික ජීවිතය ගත කරද්දී පොහොසතෙක් හැටියට ජීවත් වෙන්න. ලෞකිකව පොහොසතෙක් හැටියට ජීවත් වෙන්න උපකාර වෙනවා සීලය. මේ අපි දන්නවානේ සංකිට්ත ධන සූත්‍ර, චිත්ත ධන සූත්‍ර වගේ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං ආදි වශයෙන් ශ්‍රද්ධාව ධනයක් සීලය ධනයක් ආධ්‍යාත්මික ධනයක් සීලය කියන්නේ ආධ්‍යාත්මිකක් ධනයක් ආධ්‍යාත්මිකක් ධනවතෙක් සීලෙක් නා සීලවන්තයෙක් නා බාහිර ලෞකිකවත් ධනවතෙක් සීලවන්තයෙක් නා එතකොට ආධ්‍යාත්මිකව බාහිරව දෙපැත්තේ මේ ලෞකික ලෝකෝත්තර විහාරතය පිණිසම පොහසතෙක් වෙන්නට පුළුවෙනි දිනු වෙච්ච කෙනෙක් වෙන්නට පුළුවෙනි සීලවන්ත වුණොත් ඒ නිසා මේක අපි ගැඹුරෙන් හිතන්නට ඕනේ ගැඹුරෙන් කල්පනා කරන්නට ඕනේ අපි જાතියක් හැටියට සිංහල ජාතිය වඳ වීගෙන යන જાතියක් බවට පත් වෙලා තියෙන ලෝකේ තුන්වෙනියට වගේ වඳ වීගෙන යන જાතිය සිංහල ජාතිය ජාතිය මැරෙනකොට මේ ජාතිය ආරක්ෂා කරගෙන ඉන්න ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරපු සම්බුද්ධ ශාසනය ටිකෙන් ටික අතුරුදහන් වෙනවා. සම්බුද්ධ ශාසනය ටිකෙන් ටික නැති වෙලා යනවා. ඒ නිසා අපි ජාතියක් හැටියට නොමැරි වඳ වදභාවයටපත් නොවි ඉන්න කැමති නම් ජාතියක් හැටියට සීලවන්ත වෙන්න ඕනේ. සීලවන්ත ජාතියක් පිරෙන්නේ නැහැ. සීලවන්ත જાතියක් වඳ භාවයටපත් වෙන්නේ නැහැ. අද જાතියක් හැටියට අපි දුප්පත් જાතියක් බවට පත් වෙලා ඉන්නේ. අනුන්ගෙන් ඉල්ලගෙන හිඟා කාලා යැපෙන જાතියක් බවට පත් වෙලා ඉන්නේ. ප්‍රධාන වශයෙන්ම දුස්සීලකම. මේක ඔබට හොඳින් කල්පනා කරන්නට හිතා ගන්නට පුළුවන් මේ සමාජයට අවධානය යොමු කරපුවාම දුස්සීලකම නොවේද ජාතියක් හැටියට පිරිහෙන්න ප්‍රධානම කාරණාව කියලා. ජාතියක් හැටියට පිරිහෙන්න ප්‍රධානම කාරණාව දුස්සීලකම. රටක් හැටියට පිරිහෙන්න ප්‍රධානම කාරණාව දුස්සීලකම. රට පිරිහෙන්නේ දුස්සීලකම නිසා අපි ජාතියක් වශයෙන් පිරිහෙන්නේ දුස්සීලකම නිසා. ඒ නිසා ජාතිය රකින්න සම්බුදු දහම රකින්න යම් කිසි කෙනෙක් කතා කරනවා නම් එකී පුද්ගලයන් මුලින්ම කළ යුත්තේ සීලයේහි ගුණයේහි පිහිටා ගන්න එක. එතනින් තමයි මේක ආරම්භ කරන්න ඕනේ. සීලය තුල නොපිහිටා ගුණය තුල නොපිහිටා බේබදුකම්, සල්ලාලකම්, රැවටීම්, බොරු කීම් බහුලව වාසය කරන ගම ජාතියක් දිනු කරන්න කතා කළාට රටක් දිනු කරන්න කතා කළාට ඒක කවදාකවත් කරන්න බැරි දෙයක්. බේබදුකම බේබදුකමෙන් මිදිලා සල්ලාලකමෙන් මිදිලා පින්වත්නි සීලවන්තව ගුණවන්තව සීලේහි ගුණේහි පිහිටා මේ සමාජයට අනුශාසකය අනුශාසනා කරන්න ඕනේ විතරක් නෙවෙයි ඒ අනුශාසනාව අසන්නෝ එකී අනුශාසනාවට අනුව තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න ඕන. ඒ නිසා දුස්සීලකම ප්‍රධාන කාරණාවක් පිරිහීමට. හිතලා බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා ගිහි ගෘහස්ත ජීවිතයක් ගත කරන ඔබට ගෘහස්ත ජීවිතයක් ගත කරන ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට දේශනා කළේ යමේ ප්‍රාණඝාත නොනසනවා නම් හොරකම් නොකරනවා නම් කාමේ වර්ධවා නොහැසිරෙනවා නම් බොරු නොකියනවා නම් සුරාව මත් වතුර මද්ද්‍රව්‍ය භාවිත නොකරනවා නම් අන්න ඔහු සීලවන්තයෙක්. ඔහු සීලවන්ත පුද්ගලයෙක්. එතනම තියෙනවා සංවරය කියන එක සීලය කියන එක. ඒ නිසා මේ පංච දුස්චරිතයෙන් අයින් වුණ කෙනෙක් බවට වෙන් වුණ කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. මේ පංචශීලය ව්‍යතික්‍රමණය කරන පංචශීලයේ ඉක්මවා දුවන කෙනෙක් බවට පත් වෙන්නට නරකයි. හොඳින් කල්පනා කරලා බැලුවොත් අපි රටක් හැටියට ප්‍රධාන වශයෙන් පිරෙහෙන්න හේතුව හොරකම. බුදුරජාණන් වහන්සේ ශිෂ්ට සම්පන්න මිනිසෙක් හැටියට නොකල යුතු දෙවෙනි වරද හැටියට දේශනා කළේ මේ හොරකම කියන එක. පළවෙනි සිකපදයෙන් දුන්න ජීවත් වීමේ අයිතිය දෙවෙනි සිකපදයෙන් බුදුරජාණන් වහන්සේ තහවුරු කළා හොරකම් කරන්නට එපා. හොරකමෙන් අයින් වෙන්න, හොරකමෙන් වළකින්නයි කියලා. එතකොට අපි හිතා ගන්නට ඕනේ, අපි වටහා ගන්නට ඕන කාරණාවක් තමයි පින්වත්නි මේ හොරකම ඉහළ ඉඳලා පහළට රටක් හැටියට වෙලාගෙන තියෙන කාරණාව. හරියට ලස්සන ඵල හැදෙන ගහ පිළිලයන්ගෙන් වසාගත්තා වගේ. මහා පුන් සඳක් කළු වලාවකින් වහගත්තා වගේ දියුණුවේ හිණිපැත්තටම යන්න පුළුවන් જાතියක් හොරකම නිසා මංකොල්ල කෑම නිසා ලෝකයේ දිලිඳු જાතියක් බවට පිරිහෙන වඳ වෙන જાතියක් බවට පත් වෙලා ඉන්නවා. රාජ්‍ය නායකයෝ ගත්තාම හොරකමේ උපත තියෙන එතන. රාජ්‍ය නායකයා විශේෂයෙන්ම දේශපාලන අධිකාරී හොරකම, දූෂණය, වංචාව ඔක්කොම තියෙනවා. ඊළඟට එතනින් එනේ ආభాෂය මුළු රටම වැළඳගෙන තියෙනවා. මුළු රටම වැළඳගෙන තියෙනවා ඉස්කෝලේ යන පුංචි දරුවා පවා. මේක හරිම ඛේදනීය තත්ත්වයක්. මේක සංවේගයට කාරණාවක්. ඒ නිසා මේ දුසිරිතෙන් මේ දුරාචාරයෙන් ගොඩ එන්නට ඕනේ. මේ දුරාචාරයෙන් දුසිරිතෙන් ගොඩ එන තාක් අපි කාටවත් රටක් වශයෙන් හෝ ජාතියක් වශයෙන් හෝ දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ. අවසාන වශයෙන් මේ පින්නතුන් හිතා ගන්නට. ජාතියක් නැති කරන්න පුළුවන් ප්‍රධානම කාරණය තමයි මත්වතුර සහ මත්ද්‍රව්‍ය. මත්වතුර මත්ද්‍රව්‍ය ජාතියක් නසන්න තියෙන ප්‍රධානම අවිය. ප්‍රධානම වහ මත්ද්‍රව්‍ය සහ මත්වතුර ජාතියක් නසන්නේ. ලෝකයේ දිහා බලපුවාම ඇතැම් රටවල් ආක්‍රමණය කළේ බයිනෙත් වෙන්නේ නෙවෙයි. ඇතැම් රටවල් ඇතැමුන් ආක්‍රමණය කළේ මේ මත්වතුර මත්ද්‍රව්‍ය හරහා ඒ රට අයිති ජාතිය සමූල ඝාතනය කිරීම තුල උම්මත්තකෙයින් කිරීම තුල ඒ නිසා අපිත් කල්පනා කරන්න ඕනේ රට පුරාම අද සුරාසැල් පැතිරිලා ගිහිල්ලා තියෙනවා. නගරයකට දෙක තුන තියෙනවා. සුරාසැල රට පුරාම මත්ද්‍රව්‍ය විකුණන තැන්, මත්වතුර විකුණන තැන් හැමතැනම නිෂ්පාදනාගාර දේශපාලන දේශපාලඥයින්ගේ උපකාර ඇතිව මත්ද්‍රව්‍ය හදන තැන් පවත්වගෙන යනවා. ඒත් එක්ක අපි තේරුම් ගන්නට ඕනේ මේ යන විදිහට ගියොත් මේ යන විදිහට ගියොත් සිංහල ජාතිය වැඩි ඈතක් නැතුව විනාශ කරනවා. පින්නතුනි, ජාතිය වනසන්නේ එක එක උපක්‍රම වලින් ඒ උපක්‍රම අපි හඳුනා ගන්නට උන හඳුනගෙන ජාතියක් වශයෙන් රැකෙන්න අපි සීලවන්ත පිරිසක් ගුණවන්ත පිරිසක් බවට පත් වෙන්නට ඕනේ. සීලෙන් ආරම්භ කළොත් අපිට ලෞකික වශයෙන් දියුණු වෙන්නත් පුළුවන්, ලෝකෝත්තර වශයෙන් දියුණු වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ හැමදෙනාම සීලේහි ගුණේහි පිහිටා කටයුතු කරත්වා කියලා අපි ආරාධනා කරනවා. පින තුනේ අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ලංකා වාසී ලෝ වාසී හැම දෙනාටම තුනුරුවන් සතු අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් සිතක් ශාන්තියක් සැනසීමක් යහපතක්ම වේවා යම්තාක් ලෙඩ දුක් කරදර බාධක කපල උපද්‍රව තියෙනම් ඒ සෑම සුළු දෙයක්ම දුරු වේවා මේ මනුස්ස ලෝකයේ සැනසීමෙන් සතුටෙන් සාමයෙන් ජීවත් වෙන්න රැසී නිදුක් නිරෝගී සුව චිර ජීවනය හැම දිනාටම වඩ වඩාත් වර්ධනය වේවා කියලා ආශිර්වාද කරනවා. සිදු කරගත්ත මේ උදාාරතුරු කුසලයේ මේ පිනතුන්ට උතුම් වූ ධර්මාවබෝධය පිණිස නිර්වාණ අවබෝධය පිණිස උපකාරක ධර්මයක් වේවා පාරමී කුසලයක් වේවා පිහිට පිණිස පවතිවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි ආයිබෝන්